මුවන් පැලස්ස 1964 වර්ෂයේදී විකාශනය ආරම්භ වූ සියලු දෙනා මාදරෙන් වැළඳගත් ගුවන්විදුලි නාට්‍ය ඔබගේ රසවින්දනය සඳහා මුවන් පැලස්ස ගුවන්විදුලියට රචනා කරන්නේ කලාසූරි මුදලිනායක සෝමරත්න බුලම්පියෝ මේ එන්නේ බොට කාන්ත දෙන්න මිසෝගේ මෑණියන්ද එයාන්ද බුලන්ත කාදි නෑ අම්මා එන්ට ඇතුළට මම මේ ලෙඩේ බලන්න එනවයි කියලා පොරොන්දු වෙච්ච හිඳයි මේ එළියට බැස්සේ. ලෙඩසිය යන්ට එළදා බලන්න. හ්ම් හ්ම් හ්ම්. අම්මා එන්ට ගෙට. මුකුත් කරදරයක්වත් උනාද දුව? නෑ අර පෙස්සන් කරදරේ මිසක් වෙන දෙයක් නෑ අම්මා. මම අම්මට එන්ට කියලා සුමනාට පණිවිඩයක් කිව්වේ. අර ගොඩ පෙරක දෝරු බස්තියන් මිනිහයි මුදියයි තව අර ඉස්කෝලෙන් ෆේල් වෙච්ච ළමයින්ගේ මහ උන්දලා කීප දෙනෙකු එකතු වෙලා ලිව්වයි කියන පෙස්සමට අප්පච්චි අස්සන් කෙරුවද නැද්ද කියලා දැනගන්ටයි. අප්පච්චි අස්සන් කෙරුවද? මන් දන්නේ නෑ දුවේ. අප්පච්චි ගිය සඳුදා දිගා මඩුල්ලට යනවා කියලා ගියාට පස්සේ තාම ගෙදර ආවේ නෑ. මොනවා? ඇයි ඇයි දිගා මඩුල්ලට ගියේ? අර එහෙ ඉන්න මනමාලය හොයන්ට ගියාද? කලබල වෙන්න බය වෙන්න එපා දුවේ. ඒ දිගා මඩුල්ලට ගිය වගක්වත් නාමෙල්ට දැනගන්න දෙන්නත් එපා. ඒ කියන්නේ අපච්චි තාමත් ඒ දිගා මඩුල්ලේ ඉස්කෝලේ ගිය දුප්පත් කෙල්ලන්ට කරදර කරපු ඒ තක්කඩියක් අර පාර යන මිනිසුන්ට ඇහි. නෑ නෑ දුවේ අපච්චි දිගා මඩුල්ලට යන්න ඇත්තේ ගත්තු ඉඩම් වලයි ගෙවල් වලයි තොරතුරු මං අහන්නේ මේ සාගරයේ තියෙන බූදලේ මදිවටද දිගා මඩුල්ලට ගිහින් කුඹුරුකුයි ගොඩ ඉඩමුකුයි ලොකු ගෙයකුයි ගත්තේ. අප්පච්චිට ඕනේ කොහොම හරි නාමෙල්ව පන්නලා දාලා අර තක්කඩියගේ අතට මාව පත් කරන්නටද? මගේ මලකන තමයි දෙන්න වෙන්නේ. මන් දන්නවා දුවගේ ඉතේ තියෙන දුක කොච්චරද කියන්ට. ඒත් ඒත් අවාසනාව කියන්නේ දුරුගේ අපච්චිට ඒ දුක් වේදනා කොහෙත්ම තේරෙන්නේ හොඳට ඕනේ කරන්නේ පරම්පරාවේ ඉන්න ලොකු නන්තියන මහා තැනකට මයි දූ බන්දලා දීලා නිදාසෙන්ටයි අත පිය ගන්නයි ඒකට පමා වුණා වැඩි දැන් ඒ හරි ඉවරයි පමා වුණා වැඩි හා මොකද කිව්වේ ඒ කියන්නේ දුවට වෙනසක් කියලා වැඩක් නෑ අම්මා. තිස්තුන් කෝටියක් දෙයන්නේ පිටයි අරසාවයි මගේ දුවට. ඒක එහෙමම වෙන්නම ඕනේ. අපච්චිගේ ඔය මහ ලොකු මාන්නේ බිඳලා දාන්න. දැන් ඉතින් මගේ දුවට මං හුඟා කිට්ටුවෙන් ඉන්න ඕනේ. තේරුණාද? ඇයි? ඒ මොකටද? ඇයි කියන්නේ? දුව දැන් කීව නේද ඒකට පමා වුණා වැඩි කියලා. ඒ කියන්නේ අම්මා මොනවද මේ කියන්නේ? ඇයි දුව කීවා නේද? අර දිගා මඩුල්ලේ සුන්දරසේනයාට පුට්ටු කරලා අපච්චිගේ අත පියදා ගන්නට කාලේ පමා වුණා වැඩි කියලා. එහෙම කීවේ දුවයි නාමෙලුයි දෙන්නා මේ මේ මේ මට බෑ ඒක මට කියාගන්න බෑ දුවේ නමුත් නමුත් මං හැමදාම බලාපොරොත්තු වුණේ අපච්චිගේ පුමාන්නේ බින්දලා දූ කැමති ආදරවන්තයා එක්ක හිටෝ දකින්ට නේද ඉතින් ඒකට හොඳම ගුරුකම තමයි ඒත් ඒත් මං කොහොමද ඒක කියන්නේ මයිදෝගේ මූණට? අහවල් දෙයක් කියනෝද කියලා මට තේරෙන්නේ නෑ අම්මා. අන්න කවුද ඇවිල්ලා? වේදසීයගෙන් බෙහෙත් ගන්න ආපු කෙනෙක් වෙන්න ඇති. මං ගිහින් ගේට්ටු ආරින්නද? එපාපා. ලෙඩෙක් කැටියටත් හොර හතුරෙක් ගේට්ටුවෙන් මෙහාට එන්න පුළුවන් කියලයි වෙදසියා කීවේ. ඉස්සර මුවන් පැලැස්ස නෙවෙයි අම්මා. දැන් මේ පැලැස්ස කවුරු නමුත් වැඩිය උස නැති මිනිසෙක් මාත් උස නැති හන්දා ඉස්සිලා බැලුවත් පේන්නේ නෑ මම මේ ඉස්සරහ දොර ටික කැරලා බලන්ටද එපා අම්මා පිරිමි කවුරුවත් ගෙදර නැති වෙලාවේ දොර ඇරියම එමිනි අර ගේට්ටුවෙන් පැනලා ඇතුලට આવොත් මොකද වෙන්නේ අනික මේ වෙදසිය ළඟ උඟාක් සල්ලි තියෙනවයි කියලා අර මුදියා හැමදාම කටපෑවා අපි පේන්ටින්ට හොඳ නෑ අම්මා. නැමිරෙයින්ට අන්න එහෙම. අනේ ඇත්තටම මට එක වෙලාවකට හිතෙනවා. ඇයි මම මේ වෙදසියගේ ගෙදරට වෙලා බයෙන් ජීවත් වෙන්නේ කියලා. එහෙම හිතනවා නන්දුට තියෙන්නේ මහා ගෙදරට ඇවිත් ඉන්න නේද? මහා ගෙදරට එන්න තනියම එතකොට නාමයට මොකද වෙන්නේ? අනික ආපච්චි මාව වද්ද ගනේද? ඔය පරණ කබල් වලව්ව කියන කැඩිච්ච සිංහල උළු වහලයටට මාව පන්නල දාපු එකියක් හිතේටයි අපච්චි හිතන්නේ. මේ තන්ට එපා මය දුව. මට ඇඬෙනවා ඔහොම කියනකොට. මන් දන්නවා. අපච්චි කීයට ගියත් මාවයි නාමෙලුයි බාරගන්නේ නැහැ. එදාර මහා අලි කැලේට අපි දෙන්නව පන්නල දැම්ම මතකද අම්මට? භාගදා අපච්චිගේ හිතෙන් ඒ තරහ දෙමැකිලා ඇති. අපච්චිට දැන් හුඟා දේවල් මතක නැහැ. ඒ තියා සුමානේ දවස මොනවද කියලාත් මතක නැහැ. හැමදාම මගෙන් අහනවා මොන දවසදාද කියලා. හ්ම්. ඒ වුණාට නාමයේගේ නම ඩිංගක් කියලා බලන්නකෝ. ඔය පරණ කබල් වලව්වේ වහලේ තියෙන උලුකැට උඩ විසිරෙන්න කෑ ගහයි. නාමල්ගේ නම ඇහිච්ච ගම. එහෙව් අප්පච්චි මටයි නාමල්ටයි ඔය මහගෙදර මිදුල පස්පා ගන්නටවත් ඉඩ දෙයි ධම්ම. අපි දෙන්නටම බෙදි තියලා ඉවර කරයි. අර පරණ තුවක්කු බටේ එල්ල කරලා. ගේට්ටුවට එහා පැත්තේ ඉන්නේ මිනිහා යන්නේත් නැහැ. මිනිහා කවුද කියලා අපිට පේන්නේත් නැහැ. විදමාමයි නාමෙලුයි ගෙදර නැති වෙලාවේ මොන යකෙද මේ උල්මන් කරන්නේ? කන්දේ දෙයන්නේ මහගලේ දෙයන්නේ හතර වරන් සී වරන් දෙයන්නේ පීඨය අරසාවයි අපිට. මේක මහා කරච්චලයක් නේ. මම මේ පුටු උඩට නැගලා ජනේලෙද්ද උඩින් බලනවා කවුද මේ මිනිහා කියලා. හා එපා එපා දුවේ උඩ නගින්න එපා. ඇයි එපා කියන්නේ? එපා කියන්නේ එපාවටයි. දුව දැන් ඉන්න තත්ත්වෙට වැරදිලාවත් උඩට නගිනකොට බිම වැටුනොත් මොකද වෙන්නේ? කවුද බිම වැටෙන්නේ පුටු උඩට නැග්ගයි කියලා? අනික පුටුවෙන් බිමට වැටුනොත් මම ඉඳි බිම. ඒක එයින් ඉවර වෙන්නේ නෑ දූ. දැන් ඔය ඉන්න හැටියට මියා මොනවද නෝනද මන් දන්නේ. මං ගිය සුමානෙත් වැටුණා. වැටුණා? එහෙම වැටෙන්න හොඳ නෑ දුවේ. මං ඊයේ රෑත් හීනෙන් දැක්කා දුවට දුවට මේ ඇයි මට මොකද වුනේ නෝ දුව කීවා නේද අර අර මේ අර වැටලා මැරුණද මං මේ මං ඉන්නේ දුව කීවා නේද අප්පච්චි කොච්චර දැඟලුවත් දිගා මඩුල්ලේ මිනිහව බෑනා කරගන්න පමා වුණා වැඩි කියලා. අම්මා මොකද කියන්ට හදනා? ඒත් කියන්නේ නැතුව හිර කරගෙන ඉන්නවා. ඇයි? ඌ මගේ රත්තරන්දුවේ. ඒක දැක්කම මට මගේ ඊයේ මල පිපුණා වාගේ මට දැනුනේ. ඔව් වෙන කිසිම දෙයකින් බෑ ඒ දිග මඩුල්ලේ එකාගේ බලාපොරොත්තුව කඩන්ට අපච්චිගේ මුදියගේ වෛරය නැති කරන්ට මොන යකෙක්ද මන් දන්නේ මේ ගේට්ටුවට තඩි බාන්නේ ඔහෙ තඩි බාපා අපි නෙවෙයි ගේට්ටුව අරින්නේ ඕයි වෙදනානා මන් දැන් මේ කබල් යකඩ ගේට්ටුවෙන් එළියේ ඉඳගෙන තුරුට්ටු දෙකක් බීවා මේ යකඩ වැට දැන් හරි දැන් හරි දැන් හරි කියලා හිතාගෙන ඈ ඔය ඔය ඔය මං අහන්නේ මේ ලයිකේ මුලා දැනට අරින්නේ නැති ගේට්ටුව මොකක්ද මම මගේ රාජකාරි වැඩ තේරමක් දාලා මේ ආවේ මෙතන මේ මලකඩ කාපු ගේට්ටු කවලට මගේ බස්සමෙන් තට්ටු කර කර සුරුට්ටු බිබීන්ටද ඈ කවුරු හරි මේ ගෙදර ඉන්න එකෙක් හරි එකියක් හරි මේක අරිනවද නැත්නම් මම මම මේක ලේසියෙන් අරින්නේ නැහැ. විතරාද? පිටෝ. දෝ. ඉහිලිටෙක් නෙවෙයි. අප්පච්චි. අප්පච්චි. අම්මා. අම්මා යන්ට මේ පිටුපස දොරෙන් එළියට ගිහින් ගෙදරට යන්න. අප්පච්චි මොකට ආවද කියන්න බෑ. මම මේ ගියේ ඇතුළෙම ඉන්න. අම්මා යන්න. ඒත් මහිදු මං එහෙම යන්නේ කහරිද? ඒ හරි වැරදි බලන්න පුළුවන් පස්සේ. අම්මා මේ වෙදසියාගේ ගෙදර මං එක්කලා ඉන්නව දැක්කහම තත්ත්වය තවත් නරකයි. දන්නවනේ අප්පච්චිට කේන්ති ගියාම ඇසිරෙන්නේ නැටි. එහිඳ දැන් යන්න. නෑ නෑ දුවේ මට බෑ දුව දාලා යන්න. මම මේක ලේසියෙන් අරින්නේ නෑ වේදනාට. ලේසියෙන් අරින්නේ නෑ. එක්කෝ මේ පරණ මලකට කාපු යකඩ ගේට්ටු කමල මෙතන නෑ නේ මෙතන නෑ. නැත්නම් අපේ ඇයි හොඳයිය නැති වෙයි. අපේ ඇයි හොඳයියත් නැති වෙයි. පිටෝ. දෝට ඇහුණාද අපච්චි කියාපු දේ. ඔව් ඔව් මටයි නාමයටයි ඇහුණා. දැන් අවුරුදු 16ක් තිස්සේ. ඒත් අපි බය නෑ ওই වචන වලට. අපි බය අපි දෙන්නගේ දෙමව්පියන්ට හරි අපි ගුරුවරුන්ට හරි මේ මුවන් පැලැස්සට හරි නරකක් අපකීර්තියක් අවනම්බුවක් ඇති වෙයිද කියන බය විතරයි. අපච්චි හිතන්නේ විසෝයි නාමෙලුයි පෙළවහ කරගත්තොත් අප්පච්චිගේ වංශ પરම්පරාවට අවනම්බුවක් වෙයි කියලා ඉදුවේ. ඒක එහෙමනම් මේ රටේ අපේ රට පොඩිය බේරගත්තු. දුටු ගැමුණු රජුරුවන්ගේ පුතා සාලිය කුමාරයා. ඔය යල් පැනපු වංශ પરම්පරාවට පිටුපාලා අශෝකමල් නෙලාපු මාලා කියන සැඩල් රූමතිය තමන්ගෙම බිෂෝ කරගත්තේ. අනේ අම්මා පල් මට එන කේන්තිය මම කොහොම තද කරගෙන ඉන්නද මේ මලකඩ කාපු ගේට්ටුව ඉස්සරහා හිටගෙන කවුරු නමුත් ගේ ඇතුලේ ඉන්නවා ඊ අස්සේ උයන පිහන පුහුඹ කුත් එනවා අප්පා ඔය ඔය කරවල තෙල් දාන සුවඳක් එන්නේ. ෂා. මං හිතන්නේ බිසෝ උයනවා. හේකින් මේකින් මම දැන් මෙහාට ආපු කාරණාවත් අමතකයි ෂෑ ෂෑ ෂෑ. හැබැයිතම මම ඇයි ආවේ? මම වෙදරාලට බැනලා යන්නද? නෑ නෑ නෑ. මං දිගා මඩුල්ලට ගියාම සුන්දරසේන මනමාලයාගේ ආ හරි හරි හරි <laughs> ඕන් දැන් මට මතකයි මගේ සිහි කල්පනාව නරක නෑ මං ආවේ දිගා මඩුල්ලේ මනමාලයාගේ අප්පච්චි ඈ මහ කෞරාල ගොයියගේ කීමටයි මිනිහා කීවේ බිසෝගේ ලෙඩේ ඈ ඔය පටස් ගාලා සනීප කරන්න පුළුවන් මලයාලම් වෙදෙක් දැම් දිගා මඩුල්ලට ඇවිත් ඉන්නවා කියලා. මොන විදියකින් හරි බිසෝ දිගා මඩුල්ලේ ගෙදරට එක් කරගෙන එන්න කිව්වා. ඉතින් බිසෝව මේ විදරාලගේ ගෙදරින් එළියට ගන්ට රාලගේ කැමැත්ත ඇතුව මිසක් බලහත්කාරයට ගන්ට ගියොත් පොලෝසියට කියලා මහා ජර්මරයක් කරයි කිව්වා. ඒ විදරාල නැතුව මං කොහොමද ඒවා කරන්නේ? බලහත්කාරයෙන් ගේකට ඇතුල් වෙන්න පුළුව නෑ. බෑ බෑ බෑ බෑ. ඒ හින්දා මං දැන් ගෙහුම් වෙන වෙලාවක එනවා. Hmm. Ya, ya, ya, vaya, ya, ya, ya, ya, ya, ya, ya, eh, ya. මොනවා? අර යන්නේ මගේ ලොක්කිනේට. ය ය වය. හෝ හෝ හෝ හෝ වය හෝ හෝ. අනේ මාව දකින්න ඇති. කැලේ පාරින් ඇවිත් මේ මහා පාරට රිංගලා ඇවිදින හැටි අප්පා දැන් මම මොකද කියන්නේ ලොකෝ ලොකෝ කොහෙද ගියේ මේ අවේලාවේ ඈ ඇයි ඔය දෙවැට දිගේ රිංගලා ඇවිත් කලත්ත පාරට ගොඩ උනේ ඈ ඇයි මට එහෙමෙන්ට බැරිද අපේ හේනට ගිහින් එන ගමන් ඈ ආහාහා හේනට කුඹරට ගිහින් එනවනම් කමක් නෑ. ඒක නෙවෙයි. කොයි වෙලාවේද ආවේ දිගා මඩුල්ලට ගිහින්? දැන් ඩිංගකට කලින් ආවේ. ආ. මොනවද ඒ තොරතුරු? මං මං ගත්තු ගේයි වත්තයි කුඹුරයි සේරම බලා ගන්න මිනිහෙක් පංගාර්තු කරලා අපේ සුන්දර සීන මනමාලයා ほう、ほう、わいら、ほう、ほう、うん。うん。ලොකෝ. Hmm. Hmm. හ්ම්, hmm. නගින්න තිරික්කලේට, නගින්න තිරික්කලේට. ඒ ඉලන්දාරියා අපේ බිසෝගේ పూర్වේ වාසනාවකටයි හම්බ වුනේ කියලයි මම මේ කල්පනා කරන්නේ. ආ. ඒ වාගේම තමයි ඒ ඉලන්දාරියාගේ අප්පච්චි අත්තලා දෙන්නයි. <laughs> හම්මේ මන් දැක්කහම මුලින්ම ඇහුවේ බිසෝගේ ලෙඩේ ගැනයි. එහෙනම් <laughs> මේ ලොකු මොනවද හිතන්නේ ගැන? මම මොනවා හිතුවත් වැඩක් තියෙනවා ඈ. වැඩක් තියෙනවා වහාම කරන්ට නම් මේ මනමාලයාගේ අප්පොච්චි අත්තයි දෙන්නම කීවා බිසෝට තියෙනවයි කියන ඔය ලෙඩේ මොන එකක් වුණත් පටස් ගාලා සනීප කරන්න පුළුවන් ඉරිසිවරයෙක් වාගේ ඉන්න මලයා ලංකාරයේ දැන් ඇවිත් ඉන්නවලු දිගා මඩුල්ලට. ඉතින් මනමාලයාගේ ගෙදර සේරම කීවේ විසෝව කොම හරි එක සුමානයකට දිගා මඩුල්ලට ගෙනත් ඒ ඉරිසින්නාන්සෙට පෙන්නලා පොරතිකාර කරලා බලන්ටයි කියලයි. ආ. ඒ ඔක්කොම කියන්නේ මුවන් පැලැස්සේ මහවිදරාලට දැන් වයස වැඩි හින්දා හරියට බියත් කරන්ට මතක නැතුව ඇති කියලා. මොකද කියන්නේ ලොකු ඒ ගැන ඈ? හේ ගැන හුඟා දුරට කල්පනා කරන්නේ නැතුව හදිසි තීරණ ගන්න මට බෑ. Ho, Aira, ho, ho, ho. හ්ම් හ්ම්. දැන් බහැ ගන්නවා, දැන් බහැ ගන්නවා. බිමට පයින්නවා, බිමට, බිමට පයින්නවා, බිමට. මේ පිරිකලේ අයින් කරලා ඒ කාර් එකට යන්න දෙන්න. ඒයි ඩ්‍රයිවර්. බය හෝම් ගහන්නේ මං කවුරුයි කියලා හිතාගෙනද? උඹ දැනගනින් මං උඹට හොඳ පාඩමක් හා හා හා එපා එපා කවුද දන්නේ නෑනේ ඒ හයරින් කාර් එකේ ඉන්නේ මොන ලොක්ක හිටියත් මට කමක් නෑ මේක මගේ ගේ ඉස්සරහා පාර මට පුළුවනි මගේ මේ බක්කිය පාර මැද වුණත් නවත්තගෙන ඉන්න නෑ නෑ නෑ නෑ මේ හයරින් කාර් ඩ්‍රයිවරයාගේ හොම්බකට බලන්ට කාර් එක ඇතුලේ ඉන්නේ කවුද කියලා. මොකා හිටියත් මට මට මට මොනේ මට එන කේන්චිය. අපේ වෙදරාලා මිලෙදේ බලන්ට ගිහින් ආපහු එනවා. ඈ විදරාල? ඔව් විදරාලානේ. හරි හරි හරි හරි ඔහොම හිටපු දෙන් ඔහොම හිටපු දෙන් මම මේ කරත්තේ අයින් කරලා ගුණාව ගැට ගහනකල් ඔහොම හිටපු දෙන් මෙහිඳ වෛර මෙහිඳ මෙහිඳ යක් මෙහිඳ වෛර මෙහෙ යක් මෙහාට එන්න කිව්වේ මෙහෙ මෙහෙ ආන්න හරියට දැන් හරවර ඕ ඕ ඕ දැන් ඕ ඕ ඕ කිව්වා <coughs> මේ ආරච්චිලගේ ගොනා කලබල වුණාද මේ මේ ඩ්‍රයිවර්තුන් ඩේ හොංගාපු හින්දා මේ මේ ඩ්‍රයිවර්ට කියනවා හොඳයි ඔය හෝම් වල කාර් තිබුණ පළියට හෝම් වල කාර් නෙවෙයි කාර් වල හෝන් තිබුණු පළියට ආන්නේව්වා තිබ්බ පළියට සද්ද කරලා තිරිකල අදින ගොනුන් කුලප්පු කරලා බය කරලා ඇයි නෑ නෑ එහෙම දෙයක් කරන්ත නෙවෙයි මේ මේ ඩ්‍රයිවර් දුන්නේ බැලුවේ ඈ එයාට තව කාගේද ගමනක් යන්න තියෙන හන්දා මාව විගහට බස්සලා ආපහු යන්ටයි ඔය හෝන් ගැහුවේ. මේ ඩ්‍රයිවර්ට මං කිව්වා ඒ අපේ පැලැස්සේ ආරච්චි මහත්තයා කියලා. මෙන්න එහා බය වුණා. <coughs> ආහා බය වුණා නම් ඒ ඇති. දැන් මිනිහට යන්න කියලා වෙදමාමා එනවා මගේ මේ මුලාදෑනි කාමරේට. මම ඔෆිස් එක ඇතුළට එනවා. මම කිව්වා ඒ මොන වැරද්ද කළුවට ඈ හයරින් කාර් ඩ්‍රයිවර් හෝම් ගහුවටද ඈ ආ හරි හරි විස්තරේ මම පස්සේ කියන්නම්කෝ ඕයි ඩ්‍රයිවර් ඩ්‍රයිවරෝ දැන් ඔහෙ අනවා යන්න නඩුවක් නෑ ඔහෙට විරුද්ධව මුලා දෑනියගේ මොනවද මේ ආරකිල කියන්නේ ඈ ඈ ඔය කාර් එක ගියාම මේ මං කොහමද ගෙදර යන්නේ ඇයි ඇයි ඇයි මේ මගේ බකි කරත්තයන්ට බයද බයද ඈ මගේ වෛරා වයස් උනත් ඌ දන්නවා කරත්තේ ඇදගෙන යන්න. හරි හරි ඒක මන් දන්නවා. නමුත් මන් තවත් ලෙඩ්ඩු කීප දෙනෙකුටම බේත් කරන කෙනෙක් නැව. මේ හැමෝටම මාව ඕනමයි. මං විතරක් නෙවෙයි මේ ප්‍රතිකාර ක්‍රම ක්‍රියාත්මක කරන හැම කෙනෙකුටම තියෙනවා ඒ ප්‍රතිකාර ගන්න රෝගීන් ගැන හුඟක් සැලකිල්ල. ඕව් හෝ ආන්න ඒ සැලකිල්ල අපේ දූ බිසෝට දැන් කාලයක් තිස්සේ කරලත් බිසෝට තියෙනවයි කියන නමක් නැති ලෙඩේ තාමත් නෑ සනීප කරලා ඉවර. ඒ හින්දා බිසෝගේ පෙළවහ කසාදි බැඳ ගැනීමත් එන හිතලා. ඒ කියන්නේ වෙදමාමගේ ඔය පොරිතිකාර වෙදකම කරලා බෑ බිසෝගේ ලෙඩේ සනීප කරන්ට. දැන් ආන්න දැන් දිගා මඩුල්ලට ඇවිත් ඉන්නවා මලයා ලංකාර ඉරිසින්නාන්සේ කෙනෙක්. මං බිසෝව අරන් යනවා දිගා මඩුල්ලට. ඒ ඉරිසින්නාන්සගෙන් බේතරන් දීලා සනීප කරලා හිටන්. <laughs> සනීප කරලා හිටන් ඊට පස්සේ ඊට පස්සේ මං පොරොන්දු වෙච්ච හැටියට බිසෝ ඒ සුන්දර සේන මනමාලියට බන්දලා දෙනවා. ආව්. <laughs> පමා වුණා වැඩි. කවුද කවුද කියන්නේ පමා වුණා වැඩි කියලා? ඈ? මම මේක ලේසියෙන් අරින්නේ නෑ ලොකෝ. බිසෝගේ අප්පච්චි මමයි. ආව්. මට තියෙන අයිතියක් පමා වුණත් කෙල්ල මට ඕන කරන මනමාලියෙකුට බන්දලා දෙන්න. එතකොට මේ අම්මට නැද්ද ඒ අයිතිය? එක සැරයක් දිගා මඩුල්ලේ ගෙදරක කාලා ගොඩක තිබ්බ දහය ගොඩකුයි අර වෙල්ලස්සේ වෙන කාගේද කුඹුරු යායකුයි දැකලා මගෙන් ආහා විසෝව ওই මනමාලයට තීරණේ කෙරුවා. දැන් අර මලයාලංකාරයක ආවයි කියලා එක ගිහින් පිස්සු හදලා විසෝව අංගොඩ අරින්නද කල්පනාව? ඈ වෙද මාමා මේ මේ මේ මේ මේ ඔය පුරස්නේ දැන් අවුරුදු ගානක් තිස්සේ දඟලලා විසඳුනේ නැති එකක් නෙව. මේ මාව ඕකට ඇඳගන්නේ නැතුව. ඔය අමු සැමියෝ දෙන්න විසඳ ගන්න එකයි හොඳ. මං යනවා යාන්ත. ඔන්න මන් නොකීවයි කියන්ට එපා. කොයි වෙලාවක හරි ඇවිත් බිසෝව මං එක්ක යනවා දිගා මඩොල්ලට. ආව්. අද මුවන් පැලස්සේ රංගපෑම් විජේරත්න බරකාගොඩ රම්‍යා වනිගසේකර රත්නා ලාල්නී ජයකුඩි සහ උලපනේ ගුණසේකර නාද ශික්ෂණය ජයන්ත චන්ද්‍රලාල් කලාශූරී මුදල් නායක සෝමරත්නයන් මුවන් විදුලියට ලියන මුවන් පැලැස්ස නිෂ්පාදනය නන්දා ජයමාන්න